මේ වෙන විට දිවෙන විපතටපත් සංඛ්‍යාව විශේෂයෙන්ම පවුල් වශයෙන් ගත්තාම 82924කුත් පුද්ගලයන් වශයෙන් 352000කට වැඩි පිරිසක් පීඩාවටපත් වුණා. ආරක්ෂිත ස්ථාන තුළ 223687 දෙනෙක් తాවකාලිකව රඳවා තිබෙනවා. ආරක්ෂිත ස්ථාන 375ක් පවතින විශේෂම වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි පවතින්නේ. කැලණිගගේ අවට පිසින ජනතාව මින් පීඩාවටපත් වෙලා තිනවා. සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, මධ්‍ය ස්ථානයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ඇතුළේ සියලු නිලධාරීන්ගේ අඛණ්ඩ ඒකාබද්ධ වැඩපිළිවෙලක් යටතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයක් සහන ඒකකයක් මේ සඳහා දායක වෙනවා. හදිසි මෙහෙයුම් මැදිරිය පුරා පැය 24 පුරාම සියලුම මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කරලා මේ පැය 24 පුරාම රැගෙන යනවා. 1117 දුරකථන අංකය පැය අඛණ්ඩව විවෘතව පවතිනවා. විශේෂම ජනතාවගේ සියලු ආපදා කළමනාකරණ සංනිවේදන කටයුතු වෙනින් මීට අමතරව මාර්ග පද්ධතිය පිළිමත පිළිබඳවත් යාවත්කාලින්න පුළුවන් 1117 දුරකථන අංකය ඔස්සේ දැනට බොහෝ ප්‍රදේශවල තිබූ තත්ත්වයේ යම් අඩුවීමක් වාර්තා වෙන්නේ නැහැ.